හොඳයි මම සාධාරණ අවබෝධ කර ගැනීම සඳහා භාවිතා කළ යුතු නැවත නැවත වඩා වඩා බෞලීකරණය කළ යුතු ධර්ම පහක් ගැන බුදුරජාණන් වහන්සේ සිල්ලප්පා දෙනවා. පංචමයේ දෙකේ ධම්මා භාවිතා බෞලීකතා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිනාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති මේ නෙම ධර්ම පහක් දෙනාම ධර්ම පහ භාවිතා කිරීම තුළින් නැවත නැවත වැළීම තුළින් ඒකාන්ත නිද්දිදාය නියත වශයෙන්ම මේ සංස්කාර කෙරෙහි කලකිරීම සඳහා විරාගය සඳහා නිරෝධය සඳහා එවැගේම කෙලෙස් සංසිඳීම සඳහා විශිෂ්ට ඥාණයෙන් දතේතු ධර්මයන් විශිෂ්ට ඥාණයෙන් ද සම්බෝධිය සඳහා නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා හේතු වන බවයි දැක්වෙන්නේ යසෙන කෙනෙක් නිවන් අවබෝධ කරගන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔහුගේ සිත තුළම මේ සංස්කාර ධර්මයන් කෙරෙහි නිබ්බිදාවක් එවත් පරිතිරීමක් ඇති වේ යුතුයි. බුදුරජාණන් වහන්සේ නිබ්බිදාන් පස්සේ විහෙරති කියන එක බොහෝ අවස්ථාවලදී බොහෝ සූත්‍රවල දක්වා තිබෙන කරුණක්. නිබ්බිදාන් පස්සා වැඩන ආකාරයෙන් වාසය කරන්න කියන එකයි අදහස. නිබ්බින්දම් විරජ්‍යති කියන පාඨයේ ගෝක් සූත්‍රවල තිබෙනවා. නිබ්බිදානුපස්සනම් භාවෙන්තෝ නන්දින් පජහති කියලා පටිසම්භිදා මග්ගපාළිය වැනි පොත්වල දැක්වෙනවා. මේ නිසා නිබ්බිදානුපස්සනාව කියන ප්‍රේෂිතතර වැඩෙන්නට ඕනේ මේ සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරීම අනිවාර්යයෙන්ම ඇතිවන්නට ඕන. නිබ්බිදාව ඇතුණාට පස්සේ විරාගය ඇතිවෙනවා. විරාගය කියන්නේ නොයල්ම නිබ්බින්දම් විරජ්‍යති කියලා බුදුරජාණන් වහන්සේ කෙනසයි ප්‍රකාශ කරන්නේ කලකිරීම ඇතුණාට පස්සේ ඇලීම නැති වෙනවා මේ සංස්කාර ධර්ම කෙරේ ඇලීමක් ඇතිකම නිසා ඒ වගේම කලකිරීමක් ඇති නොවි තිබෙන නිසා තමයි ලෝක සත්‍ය පංචස්කන්ධ ධර්ම බාහිර සංස්කාර ධර්ම උපාදාන කරගෙන ඒවා කෙරෙහි ඇලී බැඳී කටයුතු කරමින් නැවත නැවත සංසාරයකදී කදී සපේසා විරාගියත් ඇති වී යුත්තේ කාලේ විරාගාන පස්සේ විහෙරති කියන එකත් බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී දක්වා ඇති කොටස. ඒ ධර්ම පාඩයත් මේ මතක තබා ගත යුතුයි. එතකොට නිද්දිදාය විරාගාය නිරෝධාය මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය නිවන අවබෝධ කිරීමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් අනිවාර්යයෙන්ම ප්‍රායෝගික වශයෙන් අත්දැකිය යුතුයි. රූපස්කන්ධේ නිරෝධයත් නාමස්කන්ධේ නිරෝධයත් දැකීමෙන් තමයි නිවන් අවබෝධ කරන්නේ ඒක නිසා නිරෝධානුපස්සනාවත් වඩන්නට වෙනවා නිරෝධානුපස්සනම් භාවෙන්තෝ සංඛ්‍යම් පදහති නැත්නම් බුදුරජාණන් වහන්සේ දක්වන නිරෝධානුපස්සී වේරටි ආදී විවිධ ආකාරයෙන් ඒ කොටස එනිසා නිවන් අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වෙන කෙනෙකුට නිරෝධයක් නිරෝධානුපස්සනාවත් වැඩි යුතු කරනවා ඊළඟට උපසමාය කෙලෙස් සංසිඳන අවස්ථාවක තමයි නිර්වාණ අවබෝධය ලබාගත හැකි වන්නේ කෙලෙස් වලින් කැකෑරෙන සිතක් ඇති විටක කවදාවත් නිවන් අවබෝධ කරන්නට හැකියාවක් නැහැ. නිර්වාණ අවබෝධ කළාට පස්සේ ඒ ඒ මාර්ගයට සුදුසු පරිදි ඒ ඒ ක්ලේශ ධර්ම සංසිඳියන්. අභිඥාන විශිෂ්ට ඥානයෙන් දතේක ධම්ම තියෙන විශේෂම නිර්වාණ අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් නාම රූප ධර්ම පංචස්කන්ධ ධර්ම ධාතු පය ආයතන පටිච්ච සම්පාද ආදී කරුණු පිළිබඳව දසේතු ධම්මතාරං විශිෂ්ට ඥානයෙන් තමා විසින්ම අවබෝධ කරගත යුතුයි. විශේෂයෙන්ම පංචස්කන්ධයේ යථා සත්‍ය අවබෝධ කරගන්නට අවශ්‍යයි. මේ පංචස්කන්ධයේ යථා සත්‍ය යන්නේ අදහස් කරනු ලබන්නේ. මේ සියලුම ස්කන්ධ ධර්මයන් අනිත්‍ය බව, දුක් බව, දුක් බව, අනාංග බව, අසුභ බව, අසාර බව, ශූන්‍ය බව ආදී මේ කරුණු. මේ කරුණු විශේෂ ඥානයකින් අවබෝධ කරගත යුතුයි. සමා විශ්ින්ම තත්ත්වස අවබෝධ කරගත යුතුයි. එසේ කරන කෙනෙකුට තමයි ওই ආකාරයෙන් නිබ්බිදාවත් විරාගයත් ඇති වෙන නිරෝධහන් ප්‍රශ්නා වඩමින් පංචස්කන්ධයේ යථා තත්ත්වයේ යථා පරිදි ප්‍රායෝගිකව අත්දකින් දක්න කෙනෙකුට අත්දකින කෙනෙකුට තමයි නිර්වාණ ධාතුව සම්බෝධිය අවබෝධ කරගන්න පුළුවන් පුළුවන් වන්නේ සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් ආදී මාර්ගඵල ලබන්නට නිර්වාණය සාක්ෂාත් කරන්නට ඉතින් හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ ධර්ම පහ භාවිතා බෞලීකතාව වැඩි ප්‍රී නැවත නැවත බෞලීකරණය කළ යුතුයි. වරක් දෙවරක් නෙවෙයි, ඒ දහස්වරක් නෙවෙයි. බොහෝ වාර ගණක් නැවත නැවත වැඩි යුතුයි කියන එකයි බෞලීකතාව දිරස් කරන ලබන්නේ. කට මේ පංචය මොනවද මේ පහ. ඉදලිකේ දීකෝ අසුභං පස්සේ කායේ විරති ආහාරේ පටිකෝල සංඤේ සබ්බ ලෝකේ අන්‍ය සංඤේ සබ්බ සංඛාරේ සංච සංඤේ මරණ සත්‍ය මරණ සංඥාචකෝ 50 අජත්තංසෝ පට්ඨිතා හෝති. එසේ නිවන් යැවීමට බලාපොරොත්තු වන තැනැත්තා විසින් අසුභං පස්සේ කායේ විර තමන්ගේ කයත් බාහිර කයත් අනුමුණු කරමින් අසුභානුපස්සනාව අසුභ භාවනාව වැඩි එකයි. ආහාරයේ පටික්කෝල සංඥා ආහාරයේ පටික්කෝල සංඥා දින වඩන්නට ඕන. සබ්බ ලෝකේ අනිබිරත සංඥා ඒ කියන්නේ සබ්බ ලෝකේ අනිබිරත සංඥා කියන්නේ මේ ලෝකේ සෑම සංස්කාර ධර්මයන් කෙරෙහිම අරතියක් ඇති වෙන අනිබිරතියක් ඇල්මක් ඇති නොවන ආකාරයේ සංඥාවන් තමාගේ සිත් තුළ ඇතිවන්නට ඕනේ. සබ්බ සංඛාරයේසු අනිච්චා අනිච්චානුපස්සේ සියලුම සංස්කාර ධර්ම අනිත්‍ය වශයෙන් දකිනින් සියලුම සංස්කාර කෙරෙහි අට්ඨියති හරා ජීවිතේති කලකිරීමකට පත්වේති ඊළඟට මරණ සංඥාකෝ 50 අධ්‍යාත්ම සූපට්ඨිතා හෝති මරණ සංඥාව සමාගයේ සිට තුළ මනවින් පිහිටුවා ගන්නට ඕන ඒවත් තව සරල කරුණු කියලා හිතන්න දෙපා මේවෙන් අර කලින් කියකෝ නිබ්බිදා විරාගයේ දෝදේ කෙලෙස් සංසිඳීම විශේෂ ඥානින් දසයුත ධර්මයන් දැන ගැනීම මාර්ගඵල අවබෝධ කර ගැනීම ආදී සියලුම කරුණු ලබන්නට පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දැක්වූ ආකාරයේ අමතක නොකළ යුතුය. එනිසා මේවා සුළුවේ සලකලා මේව ගැන විශේෂ අවධානයක් යොමු නොකොට කටයුතු කිරීම කිසිසේත්ම නොකළ යුතුය. මේ කරුණු පහෙන් අපි ගිය වාරයේදී මෙයාට එක කරුණක් ප්‍රකාශ කළා ආහාරයේ පටික්කෝල සංඥා කියන කොටස. කබලීකාර ආහාරයේ දික්කේ පරිඥාන්තේ පංචකාම ගුණිකෝ රාගෝ පරිඥාතෝ හෝති පඤ්ඤකාම ගුණිකේ රාගයේ පරිඥාතේ නත්තිතං සංයෝජනං සියේන සංයෝජන සම්මුත්තෝ වරිසාවකෝ පුන ඉමං ලෝකං ආගච්ඡේය කියලා දැක්වූ පාඩයක් තිබෙනවා. මේ ආහාරයේ පිළිකුල් සංඥාව කටිකෝල සංඥාව හරියට වඩනවා නම් පංචකාම ගුණික රාගය පිළිබඳවම ඔහු පිරිසිදු දැනගත්තා වෙනවා. එසේ පංචකාම ගුණික රාගය පිළිබඳ පිරිසිදු දැනගැනීමක් ඇති කරගත්තාට පසු එවැනි කෙනෙකුට ඕරම් භාගයේ සංවර ධර්ම සම්පූර්ණයෙන් ශේ කරනවා මේ ලෝකෙට නොයන ආකාරයෙන් අනාගාමී තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේයට ඒ කරුණු අදාළ නොවන නිසා අපි දා විස්තර කළේ නැහැ. අනාගාමී වෙන්න උත්සාහ කරන කෙනෙකුට තේහෙතු කරුණු සෝවාන් වීමට උත්සාහ කරන අය කියමින් කිසියම් පලක් නැමැති ශාසනය ප්‍රකාශ නොකර. මේවත් පාඨය මා ප්‍රකාශ කළේ යම් කිසිවක් නෙවෙයි ආහාරයේ පටික්කුල සංඥා වැඩිීමේ තියෙන වැදගත් භාවයේ පෙන්වා දීම සඳහා. මේවේ අඩුපාඩු තියෙන විට නිවන් අවබෝධ කර ගැනීම ප්‍රමාද වන්නට පුළුවන් නැත්නම් නොහැකි වන්නටත් පුළුවන්. මේ කරුණු පහෙන් තව හතරක් කියන්න තිබෙන එකෙන් අපි මරණ සංඥාව කියන එක අද ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා. මරණ සංඥාකෝ 50 මරණ සංඥාකෝ 50 අධ්‍යාත්ම සෝපච්චිතා හෝති කියන කොටස. මරණ සංඥාව තමාගේ සිත තුළ මනමින් සිහිතියා පිළිතුවා ගත්තා නම් ඒකත් නිවන් අවබෝධ කර ගැනීමට දෙහිම උපකාර වන කරුණක්. මරණයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා ශනික මරණය සහ සන්ති මරණය කියලා. අපගේ රූපස්කන්ධය නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යන නිසා සෑම මොහොතක්ම පාසාම මරණයටපත් වෙනවා. සිතත් සෑම ශණයක් පාසාම ඇති ඇති නැති නැති යන නිසා නාමස්කන්ධයත් සෑම ශණයක් පාසාම මරණයටපත් වෙනවා. ශනික වශයෙන් මේ ආකාරයෙන් මරණයටපත් වෙන එක සමහරුන්ට දකින්නට අපහසුයි. සන්තතිය මරණය ඕනෑම කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් කාරණාවක්. ඒ සන්තතිය කියන්නේ මිනිහෙකුගේ ජීවිතය අවසන් වෙන අවස්ථාව. මේ මරණය සිදු වෙනවා කර්මක්ඛය, ආයුක්ඛය, උභයක්ඛය, අකාලය කියන ආකාර හතරකින්. කර්මය සේවීමෙන් කෙනෙකුගේ මරණය සිදුවන්නට පුළුවන්. අපි මේ ලෝකයට උපදින විට එක එක්කෙනාගෙන අප කර්ම ශක්තියෙන් තියෙනවා. ඒ පුනර්භවය ගෙන දුන්න කර්ම ශක්තිය මත ජීවිතේ රඳා පවතිනවා කර්මේශ්‍ර වීමෙන් ජීවිතේ නැති වෙනවා ආයුක්ඛය කියන්නේ ආශ්‍රග වීමෙන් මරණය සිදුවන්නට පුළුවන් අපි මේ ලෝකේ උපදින විට එක එක තැනත්තා එක එක ප්‍රමාණයේ ආයුෂ සම්පත්තියක් අරගෙන පැමිණලා සිටිනවා ඒ ආශ්‍රග වීමෙන් හෝ මරණය සිදු වෙනවා එතකොට උභයක්ඛය ආශ්‍රය ගෙවීමනොත් කර්මයේ ගෙවීමනොත් මේ දෙකම එකවර සිදු වීමනොත් මරණය සිදුවන්නට පුළුවන්. තවත් එක් ආකාරයක් තියෙනවා අකාලයේ මරණය සිදු වෙනවා. ආශත් තියෙනවා කර්මයක් තියෙනවා නමුත් අකාලයේ මරණය සිදු වෙනවා. ඒ මරණය සිදුවන්නේ බොහෝ විට ගියාත්මවල කරන ලද සත්‍ය දාතන අපසර කර්ම උපඝාතන කර්මයක් වශයෙන් ඉදිරිපත් වීම නිෂ්ක්‍රිය ඉදිරිපත් වීම නිසා ඕනෑම වයස් සීමාවකදී ඒ උපඝාතක කර්මයක් ඉදිරිපත් කරන්නට පුළුවන්. අපි අතීතයේ කරලා තියෙනවා නම් වෙන අපසර කර්ම ඒවෙන් වළකින්නට බොහෝ විට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කල් මරණ වලට බව බඳුන් වන්නට සිදෙනවා. මේ මරණයට පත්වන විට බොහෝ දෙනා දන්නේ මරණයට පත්වන විට සිත සදාගත යුත්තේ කෙසේද කියන කාරණාව. ඒක මරණ වේලාවේ කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි එදින්දා ජීවිතයේදී භාවිතා කරලා ප්‍රගුණ කරලා තිබිය යුක්තා. එසේ ප්‍රගුණ කරලා භාවිතා කරලා තියෙනවා නම් එවැනි කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ සුගතියක උපදින ආකාරයෙන් තමාගේ සිත සකසා ගන්නට එවැනි කෙනෙකුට හැකියාව ලැබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දක්වා දෙන්නේ මේ මනුෂ්‍ය ලෝකයෙන් මනුෂ්‍යව මරුණට පස්සේ නැවත මනුෂ්‍ය ලෝකයක හෝ සුගතියක හෝ සුගතියක හෝ උපදින්නේ නියපොත්තොන්ට පාස් ටිකක් අරගෙන පෙන්නලා බුදුහාමුදුර ප්‍රකාශ කරනවා මෙන්න මේ වගේ ඉතස් සුදු පිරිසක් සුදු දෙනෙක් පමණයි කියලා. මහා කුලයේ පස්තරම් පිරිසක් මනුස්ස ලෝකයෙන් මරුණාට පසු දුගතිගාමී වන් බව බුදුහාමුදුරෝ දක්වනවා. ඒසේ දක්වන්නේ සේ වන්නේ අන්තිසක් නිසා නෙවෙයි මේ මරණ මොහොතේදී සිත සකසා ගන්නට බොහෝ දෙනෙක් නොදන්නාකම නිසා. එමෙසා මරණ මොහොතේ යම් ආකාරයෙන් ඇලීමක් ඇති වෙනවා නම් නැත්නම් ගැටීමක් ඇති වෙනවා නම් නේත වශයෙන්ම දුගතියක උපදීමට ඒ ඇලීම ඒ ගැටීම හේතු වෙනවා මරණ අවස්ථාවේට සිත මනමින් ප්‍රගුණ කර ගැනීම මන සිත හදා ගන්නට ඒ මරණ අවස්ථාවේදී විශේෂිත තබාගත යුත්තේද කියන කරුණ මුලින්දම ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා තිබෙන කෙනෙකුට මරුණාට පස්සේ අඩු වශයෙන් සුගතියකවත් උපදින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා ඒක නිසා මරණ සංඥාව අනිවාර්යයෙන්ම සෑම කෙනෙක් විසින්ම වැඩි යුතු කාරණාවක්. අනිත් අතින් මේ මරණය කොයි මොහොතේ කවදා සිදු වෙයිද දන්නේ අනිත් එක මරණයට පත්වන විට කුමක් සිහිපත් වෙයිද දන්නේ නැහැ. මරණයට පත්වන විට කර්මෙන් න්‍යාමයක් දක්වා තිබෙනවා. ගරුක ආසන්න ආචින්න කටත්තා කියලා යම් කෙනෙක් ගරුක කර්මයක් කරලා තියෙනවා නම් ඒ කර්මය තමයි අනිවාර්යයෙන්ම මරණ මොහොතේ ඉදිරියට එන්නේ. අකුසල පැත්තෙන් ගරුක කර්ම කියන්නේ පංචානන්තගේ පාප කර්මයක්. සාතන් වහන්සේ කෙනෙක් මැරීම, මාව මැරීම, පියා මැරීම වැනි අකුසල කර්ම සංඝ බෙහෙද කිරීම බුදුරජාණන් වහන්සේගෙන් දේශලවි, දේශලවි. මේ කවරක් හරි කරලා තියෙනවා නම් නියත වශයෙන්ම ඒක අකුසල කර්මයේ ඒ අකුසල කර්මයේ කරලා මුළු ජීවිත කාලය පුරාම කුසල්ම කර කර කවදාවත් දෙවන භවයේ අපායේ නොයිපදී ගැලවෙන්නට එවැනි හැකියනකොට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නියත වශයෙන් මේකයි ඉදිරියට එන්නේ. කුසල් පැත්තෙන් ධ්‍යාන සිතක් උපදවාගෙන නොපිරිහෙලී තිබෙනවා නම් අරණ මොහොත දක්වා ඒක නොපිරිහෙලා පවත්වා ඥානත් පුළුවන් කෙනෙක් සිටිනවා නම් එවැනි කෙනෙකුට ධ්‍යාන සිත මරණ මොහොතේ කුසල කර්මයක් කුසල ධර්ම කර්මයක් වශයෙන් ඉදිරියට කරනවා. මේ විදිහට ගරුක කර්ම තේනවා නම් ඒකයි මරණ මොහොතේ ඉදිරියට එන්නේ ගරුක කර්ම බොහෝ සත්‍යන්නේ නැහැ. ගරුක කර්මයක් නැත්නම් ආසන්න කර්මයේ මරණ මොහොතේ ඉදිරිපත් කරනු ලබන්නේ ආසන්න කියන්නේ මැරෙන්නට ඔන්න මෙන්න කියන ආසන්න අවස්ථාවේ සිදුවන කර්ම. කරන දෙයක් හෝ කියන දෙයක් හෝ සිතන දෙයක්. ඒ කායක වාචික මානසික ප්‍රයාදාමයක් මොකක් හරි මරණ මොහොතේ ආසන්න වශයෙන් සිදෙන මේ ආසන්න කර්මෙන් තමයි නියත වශයෙන්ම නැවත ඉදීම සිදුවන්නේ. ගරුක කර්මයක් ආසන්න මොහොතේ සිහිපත් වුණත් ඒක ආසන්න කර්මයක් වෙනවා. ආචින්න කර්මයක් ආසන්න මොහොතේ ශීපත් වනත් ඒකත් ආසන්න කර්මයක්. ඒ වගේම කටත්තා කර්මයක් මරණ මොහොතේ ශීපත් වනත් ඒකත් ආසන්න කර්මයක්. ආසන්න කර්මයට අනුව තමයි සෑම කෙනෙක් නැවතෙන්නේ ලබන්නේ. ආසන්න කර්මයක් නැත්නම් එදිනදා ජීවිතයේදී පුරුදු පුහුණු කරලා තියෙන ආචින්න කර්මයක් මරණ මොහොතේදී කරන්නේ. ආචින්න කියන්නේ නැවත නැවත ප්‍රගුණ කරලා පුරුදු කරලා පුහුණු කරලා තිබෙන දෙයකට. ඉතින් බොහෝ විට ලෝක සත්‍යය ලෝභය පුරුදු කරලා තියෙන ආචින්න කම්මයක් වශයෙන්, ද්වේෂය පුරුදු කරලා තියෙන ආචින්න කම්මයක් වශයෙන්, ලෞකික දේවල් වල පැටලි පැටලි සිට පවත්වාගෙන යන්නේ කර්ම ශක්තියෙන් තමයි රැස් කරලා තියෙන්නේ. ඒ නිසා નિરાයාසයෙන්ම වගේ වෙන දෙයක් මරණ මොහොතේ ඉදිරිපත් වීම ස්වභාවයෙන් සිදුවන්නට බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒක නිසා කුසල කර්මයක් ආචින්න කර්මයක් වශයෙන් පුරුදු කරන්නට ඕනේ මරණ සති භාවනාව ආසන්න කර්මයක් වශයෙන් පුරුදු කර සිටීම දෙහිවින්ම ප්‍රයෝගී වෙනවා මරණ මොහොතේදී සුගතියක ඉදීම සඳහා මේ ගරුකා සන්නාචින්න කියන කර්ම එකක්වත් දෙකක් තුනේ නැත්නම් පටත්තා කම්ම කියා හඳුන්වනු ලබන මේ ජීවිතයේ පුරාම හෝ පෙර භවයකදී හෝ කරන ලද කවර හෝ කුසලයක් හෝ අකුසලයක් මරණ මොහොතේ සිදුවේ ඉදිරිපත් වෙන බව පොත්පත්වල දක්වා තිබෙනවා. මේ විදිහට කර්ම යන නියාමයක් තිබෙන නිසා මරණ මොහොතේදී මොන කර්මයක් සමාගයේ සිතට මතුවේ පැහැෙන නැගෙයිද කියලා කියන්නට කාටවත් බෑ. ඒක නිසා කරන්න තියෙන එකම දේ ආචිකන කර්ම වශයෙන් හොඳ කුසල කර්මයක් නිතර නිතර කරලා කරලා ප්‍රදු පුරුදු වෙලා පුහුණු වෙලා සිටින එක පමණයි. මොකද ආසන්න කර්මය මොකක් වේද කියලා හිතන්නට බෑ. කොයි වෙලාවෙ මැරෙයිද, කොතන මැරෙයිද, කොහොම මැරෙයිද, මොනවා වේ කියා ඉන්නකොට සිත හිතා ඉන්නකොට කර කර ඉන්නකොට මැරෙයිද කියන කාරණාව දන්නේ නැති නිසා ආචින්න කර්මයක් වශයෙන් මරණ සති භාවනාව ප්‍රගුණ කර ගැනීම තාමත් සරසයි. මේ මරණය කාටත් පොදෝ ධර්මතාවයක් අපිට විතරක් නෙවෙයි ලෝකේ යන්තා ශබ්දෝ ඥානං යන්තම් බොහෝතං සංගතං බලෝක ධම්මං සංවත මාපලෝද්‍යතේ තීනේ සංඛාණං විද්‍යති මේ හේතුන්ගෙන් හටගත්තා වූ මේ ධම්ම සමූහයන් නැසී නොතිබීවා කියන කාරණාව නැසෙන්නේ නැතුව පවතිනවා කියන කාරණාව කවදාවත් සිදු නොවන එකයි ඒකාන්ත වශයෙන්ම මරණයට සමාපත් වෙනවා මම කල්පනා කරන්නට ඕනේ මරණය ගැන කරුණු යථාපරිදි අවබෝධ කරගෙන ඉස්සර හිටපු සියලුම සත්වෝ මරණයට පත් වුණා. සියලුම මිනිස්සු මරණයට පත් වුණා. සමහර විට දැන් අවුරුදු 200කට උඩදී මැරිච්ච මිනිහෙකුගේ නාම මාත්‍රයක්වත් අද අපට අසන්නට නැහැ. සම්පූර්ණයෙන්ම නැත්තටම නැති ගිය තත්ත්වෙටම පත් වෙලා තියෙනවා. අතීතයේ යන්තාක් අය කියනන් ඒ සෑම දිනෙකම මරණයට පත් වෙනවා. මේ වර්තමාන වශයෙන් දැන් ජීවත් වෙනවන ජනතාවක් මනුෂ්‍ය කොට්ටාසයන් කිසිදු මනුෂ්‍ය සත්‍යයක් ඒ ශීලව මනුෂ්‍යයන් පරණයටපත් වෙනවා ඒ වගේම අනාගතයේදී යන්තාවක් මනුෂ්‍ය ලෝකේ පහළ වෙනවනම් ඒ අනාගතයේ සිට ශීලව මනුෂ්‍යත් ඒකාන්ත වශයෙන්ම මරණයටපත් වෙනවා කිසිවෙකුට මරණයෙන් ගැලවෙන්නට හැකියාවක් නැහැ එතකොට අතීතයේ සම්මා සම්බුදුරෝ ලෝකේ පහළ වුණා සම්මා සම්බුදුරුන්ටත් මරණයෙන් ගැලවෙන්නට හැකියාවක් ලැබුණේ නැහැ අතීතයේ පස්සේ බුදුවරු ලෝකේ පහළ වුණා පස්සේ බුදුවරුන්ට මරණයෙන් ගැලවන්නට ගැලවෙන්නට හැකියාවක් තිබුණේ නැහැ. ඒ පස්සේ බුදු වුණා සම්මා සම්බුදු වුණා අග්ගසාවක මහා ශ්‍රාවක වැනි තත්ත්වවලට පත් වුණා. රහත් වුණා නැත්නම් රජ රාජරාජ මහා මාත්‍ය වැනි අනතුරු භවගෙන සිටියත් චක්‍රවර්ති රාජ සම්පත් වැනි දේවල් සබාගෙන සිටියත් සෑම කෙනෙක්ම අතීතයේ මරණයටපත් වෙනවා. ඒ නිසා මගේ ජීවිතයත් නියත වශයෙන්ම මරණයටපත් වෙන එකපත් වෙනවාමයි කියන අවබෝධය ඇති කරගත යුතුයි. මේ ජීවිතයේ පවතින හේතු මත හේතුන් ගැලවි ගියාට පස්ව නිරුද්ධ වී ගියාට පස්ව නියත වශයෙන් මරණය සිදු වෙනවා. ආහාරය නිසා මේ ශරීරයේ පවතිනවා ආහාර ගන්නට නැහැ කියලා දින 7-8ක් එහෙම ගියොත් වතුර ගන්නට නැහැ කියලා දින 7-8ක් වෙන කාලයක් ගත වුණොත් එහෙම මරණය සිදුවන්නට පුළුවන්. ආහාර නොදී යාමිනුත් මරණය සිදෙනවා. ඊළඟට සීත උෂ්ණ දෙක සමත්පත්යෙන් පවතින නිසා මේ ජීවිතේ රඳා පවතින්නේ අධික අපේ ශරීරයට ඔටොත්තු නොදෙන සීතල තත්ත්වයකට අපි ගියොත් එවිලෙන් මරණයට මැරී වැටෙනවා අපේ ශරීරයට උරොත්තු නොදෙන මට්ටමේ පවත්නා උෂ්ණ තැනකට ගියොත් එහෙම එවිටත් එබැලම මරණයටපත් වෙනවා බාහිර ශීත උෂ්ණ මත මේ ශරීරයේ පවතින්නේ ශීත උෂ්ණ වෙනස් වීම නිසා මරණය සිදු වෙනවා ඒ වගේම අපි ගන්නා පිට කරන උෂ්ම නිසා ආස්වාස් ප්‍රාස්වාස් නිසා මේ ජීවිතේ පවතින්නේ ආස්වාස කරලා ප්‍රාස්වාස් කරන්නට බැරුව විනාඩියක් දෙකක් ගියොත් මරණය සිදු වෙනවා ඒ වගේම ප්‍රාශ්වාසය කරලා ආශ්වාස කරන්නට බැරුව විනාඩියක් දෙකක් වැනි කාලයක් ගත වුණොත් නියත වශයෙන්ම මරණයටපත් වෙනවා. ඒ වගේම බාහිර විවිධ හේතුන් නිසා වෙන අයගේ අන්තයගේ උපක්‍රමික ආබාධ ආදී විවිධ හේතුන් නිසා මරණය සිදුවන්නට පුළුවන්. මේ ආකාරයෙන් මරණය සිදු වෙන ආකාරය තේකත් කළා මගේ මා ජීවිතේ කොයි ආකාරයෙන් හෝ මරණයට සිදු මරණයට පත්වන්නට පුළුවන් ය කියන කරුණ අවබෝධ කරගත යුතුයි. වයස් සීමාව තමාට බලපාන්නේ නැහැ. තමා කොයි කොයි වයස සීමාව පිටයක් කුඩා දරුවෙක්වත් තරුණ කෙනෙක්වත් මෙදිවියේ කෙනෙක්වත් මහලු කෙනෙක්වත් කොයි වයසේම ආපු කෙනෙකුවත් මරණය ඒකාන්ත වශයෙන්ම ඕනෑම අවස්ථාවකදී සිදුවන්නට පුළුවන් ඕනෑම තැනකදී සිදුවන්නට පුළුවන් බව තේරුම් ගත යුතුයි ඕනෑම දෙයක් කර කර සිටින විට මරණය සිදුවන්නට පුළුවන් බව තේරුම් ගත යුතුයි බුදුරජාණන් වහන්සේ මරණ සති භාවනාව විස්තර කරන බොහෝ අවස්ථාවල් දක්වලා තියෙනවා මානසත දෙක්කේ භාවිතා බහුලීකතා මහත්ඵලා හොන්ති මහානිසංසා අමතෝ ගදා අමත පරිලෝෂානං කියලා. මහණෙනි මේ මරණ සංඥා භාවිතා කිරීම තුළින් බහුලීකරණය කිරීම තුළින් මහත්ඵල මහානිසංස භාවයක් ලැබෙනවා අමතෝගදාමත පරිෝෂාණ ඒක නිවන කෙලවර කොට පවතිනවා නිවනට බැස ගන්නට ඒ ක්‍රියාදාමයේ හේතු වෙනවා කියලා දැනක ප්‍රකාශ කරන්නේ මේ ප්‍රකාශය ප්‍රකාශ කළ බුදුහාමුදුරුවෝ භික්ෂුකේශගෙන් එක් අවස්ථාවකදී විමසුවා එම සූත්‍රයේ දැක්වෙන ඔබ කොහොමද මේ මනසති භාවනාව භාවිතා කරන්නේ කියලා. එක එක අය එක එක ආකාරයෙන් ඒකට කරුණු ඉදිරිපත් කළා. අවසානයේදී භික්ෂුව ප්‍රකාශ කළා ස්වාමීන් වහන්සේ මම මේ ගත්ත හුස්ම ටික පිට කරන්නට ඉස්සෙල්ලා මගේ මරණය සිදුවන්නට පුළුවන්. පිට කරපු හුස්ම ටික ගන්නට ප්‍රථමයෙන් මගේ මරණය සිදුවන්නට පුළුවන් කියලා පැහැදිලි අවබෝධයක් මම ලබා තිබෙනවා කියලා. අන්න ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කළා අර කලින් අය විවිධාකාරයෙන් මරණය සිදුවන්නට පුළුවන් කියපු කාරණාවට වඩා ඒක ප්‍රශංසාත්මක විදිහට ඒක ප්‍රශංසාවට ලක් කරමින් බුදුරජාණන් වහන්සේ කර්ම ඉදිරිපත් කළේ ඒක නිසා Taman තේරුම් ගත යුතුයි මේ කුයිස්කෂණයකදී අද හීනකින්වත් නොසිතූ අවස්ථාවකදී තමාගේ මරණය සිදුවන්නට පුළුවන් කියන කරුණ. තමාගේ වගේමයි තමා අශෝක කරන අයගේ ජීවිතත් භාර්යාව වෙන්න පුළුවන් සාම්ප්‍රශේක් වෙන්නත් පුළුවන් දරුවෙන් දරුවන් වෙන්නත් පුළුවන් සහෝදර සහෝදරයන් දෙමාපියන් වෙන කවරෙක් හොවන්නත් පුළුවන් කොයි වයස් සීමාවක සිටියත් ඒ අයගේ මරණය ඕනෑම අවස්ථාවකදී සිදුවන්නට පුළුවන් මේක ගැන හරි අවබෝධයක් ඇති කරගෙන ඒ ගැන හොඳට හොඳ අවබෝධයකින් සිටින කෙනෙකුට එවැනි තත්ත්වයකට තමයි මුහුණ පෑවොත් එහෙම තදබල දුක් වේදනා ඇති කරගන්නේ නැතුව ස්වභාවික වශයෙන් සිදුවන මරණයේ යථා තත්ත්වයේ තේරුම් අරගෙන සිත මැදහත් තබා ගැනීමට ඒක දෙහිවින් උපකාර වෙනවා ඒක නිසා අප්‍රිය සංප්‍රයෝග දුක් වගේම ප්‍රිය උප්‍රයෝග දුක් වලටත් අපිට මූණ පාන්නට වෙනවා ප්‍රිය විප්‍රයෝග දුක් බොහෝ දුරට අඩු කරගන්නටවත් පුළුවන් ශක්තිය ලැබෙනවා ඒ ආකාරයෙන් මරණය තම ඇසුරු කරන අත්පදු ධම්මතාවයක් කියලා පැහැදිලි ලෙස අවබෝධ කරගෙන සිටිනවා නම් එතකොට මේ මරණයට පත්වන විට අනිවාර්යයෙන්ම මේ සියලුම දේවල් තමාට අත්හරින්නට වෙනවා. Taman කොච්චර ආශා කළත් යම්කිසි කෙනෙක් කෙරෙහි හෝ යම්කිසි දෙයක් කෙරෙහි ඒ ආශාව පැවතුනත් ඒ සියල්ලම අත්හරින්නට වෙනවා. තමා කොතෙක් ආශා නොකර හිටියත් නැත්නම් කොටෙක් ගැටි හිටියත් ඒ සියල්ලත් අත්හරින්නට වෙනවා. තමන්ගේ ශරීරයෙන් තමන් කොටෙක් කැලුම් කළත් මේ ශරීරයත් නියත වශයෙන්ම පසකට දාන්නට සිදු වෙනවා. ඒක නිසා ඒ බව තේරුම් ගන්නට ඕන තේරුම් ගත්තාට පසුව මා මේවා කොච්චර දුරට ආදරෙන් කර කර ආශා කර කර පවත්වාගෙන ගියත් ඇසු මේ අය ඇසුරු කළත් කුයි මොහොතකෝ මේ අය මගෙන් ඈත් වෙන්නට පුළුවන් මම මේ අයගෙන් කුයි මොහොතකෝ ඈත් වෙනවා කියන යථාබෝධය ඇති කරගත්තු කෙනෙකුට ඒ අය කෙරේ ඒ දේවල් කෙරේ පවත්නා වූ අනවශ්‍ය ආකාරයෙන් පවත්නා ඒ පැතින් උපාදාන බොහෝ දුරට අඩු කර ගන්නට පුළුවන් මේ බැඳීම් උපාදාන තියෙන්නේ මෝඩකම සමාගයේ සිට තුළ යම් තාක් දුරට ඝන බහල වශයෙන් තියෙනවා නම් ඒ තාක් දුරටයි. ඒ මෝඩකම අඩුවෙන් අඩුවෙන්ට ඒ ඇලීම් සහ ඒ බැඳීම් ආදී කරුණු අඩුවේ අඩුවේ යනවා. එතකොට ඒ අක්කරෙන් නිසිපරිදි සිහිපත් කිරීම නිසා තමාට විශාල මානසික සහනයක් ලබන්නට පුළුවන් ශක්තියක් ලැබෙනවා නිවන් අවබෝධ කරගන්නට නොහැකිව. මේ නිසා කල්පනා කරන්නට ඕනේ මේ මරණ මොහොතේදී මේ සියල්ලම අත්හරින්න වෙනවා මට වෙන විකල්පයක් තියනවාද ඒ සඳහා වෙන කිසිම විකල්පයක් නැහැ සියල්ලම අත්හරින්න සිදුවෙන එක සිදු වෙනවාමයි. ඒ ආත්මයේ සිටපෝ සියලුම නෑදෑයන් හිත මිත්‍රයන් ස්වාම පුරුෂයන් භාර්යාවන් දරුවන් ඥාන ඒ වගේම දෙමාපියන් සහෝදර සහෝදරයන් ආදී යන්තා කය සිටියන යන්තා දේවල් තිබෙනා ඒකක්වත් අපේ අද මෙහාට අරගෙන ආවේ නැහැ සියල්ලම අතහැරලා සමහර විට ඒ අය අප ගැන සිහිපත් කර කර අපි මිනිස්සු වශයෙන් ඉපදලා හිටියානම් අදත් තින් දෙනවා ඇති අදත් තින් කරනවා ඇති අදත් සමහර දුක් වෙනවා ඇති නමුත් අපි දන්නේවත් නැහැ එහෙම පිරිසක් අපි ඇසුරු කර කර එදා සිටියා නේද අද සිටින මේ පිරිසක් මේ වගේ තමයි. කොයි මොහොතේ මැරෙනවා මැරුණාට පස්සේ තත්ත්වය උන්කෝකයි. මැරුණාට පස්සේ මේ අපි ඇසුරු කරන ආදරය කරන ආශ්‍රය කරන අය ආදරයෙන් කටයුතු කරන අය මේ මලමිණිය බොහෝ කල් තබා ගන්න නැහැ ගිහිල්ලා පොළවේ දාලා එක්ක වලලනවා නැත්නම් පුච්චලා අල් කරලා දානවා මේක ටිකක් කල්පනාවෙන් නුවණින් අවබෝධ කරලා බලන්න. එතකොට Tamanට තේරෙයි මොකද්ද මේ ජීවිතයේ තියෙන සාරය? මොකද්ද කියන මේකේ හරවත් භාවය කියලා. Taman ඇසුරු කරන අයම තමයි මේක කරන්නේ. පුච්චලා දානවා නැත්නම් වත්පොළේ දාලා බලලා දානවා. මේ විදිහට අවබෝධයක් ඇති කරගෙන මේ ජීවිතයේ කාන්ත වශයෙන්ම අනිත්‍යයි සෑම සනයක් සනයක් පාසාම මරණයට පත් වී පත් වීමේ යන්නේ සන්තති මරණය ඒකාන්ත වශයෙන්ම කොයි මොහොතක උදා වෙනවා හරියට අහසට පෑවූ ඉර සෑම මොහොතක් පාසාම බස්නායි රස්තේ කරා ගමන් කරන්නාසේ තමාගේ ජීවිතය සෑම සනයක් සනයක් සනයක් පාසාම මරණ අස්තේ කරා ගමන් කරන බව අවබෝධ කරගත යුතුයි සෑම සෙනයක් ගානේම මරණයට කිත් වෙනවා මේ ජීවිතේ පවත්න ආකාරයේ අතහැරි අර අතහැරි අතහැරි යන මේ බව තේරුම් අරගෙන ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි කියන එක නැවත නැවත සිහිපත් කරන්නට ඕන. එහෙම නැවත නැවත සිහිපත් කරනවා ඊට පස්සේ මේ මරණයට පත්වන විට මට මේ සියල්ලම අතහරින්නට වෙනවා වෙන විකල්පයක් නැහැ. දැන් මේ සියල්ලම මම අතහරිනවා කියලා අතහරිනවා. සිතින් අතහරිනවා. ඒ සියල්ලම සිතෙන් අතහැරලා සිතින්ම සිත දෙස බලා ඉන්න සිතට යම්තා දේවල් දෙනවා නම් හොඳ වුණත් එකයි නරක වුණත් එකයි කුසල් වුණත් එකයි අකුසල් වුණත් එකයි ඒ කිසිම සිතෙල්ලක් උපාදාන කරන්නට එපා අල්ලන්නට එපා ආපු ගමන් මේ සිතේ යතහරින්න ඒ සිතේ අනිත්‍ය දැන හැදගන්න මරණයට පත්වනවා මරණයට පත්වනකොට මේ සියල්ලම මට අත්හරින්න වෙනවා ඒක නිසා මේ සියල්ලම මම අත්හරිනවා කියලා පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක පිහිටලා අත්හරින්නේ අත්හැරලා සිතින් සිත දෙස බලන්න සිටිනවා එනේ එන සිතේදී උපාදාන නොකර අල්ලන්නේ නැතුව කිසිවක් පසුපස සිත නැවත නැවත දුවවන්නේ නැතුව සියල්ලම අත්හරිනවා කවර සිතෙවිල්ලක්වත් කමක් නැහැ ඒ අතහරින අතහරින සිතුවිලි එතනම එතනම කැඩි කැඩි කැඩි කැඩි යනවා නැත්නම් නැති නැති යනවා නිරුද්ධ වී නිරුද්ධ වී යනවා මේක දැක දැක පුළුවන් තරම් වේලා ඉන්නද බලන්න ඒ මෙඳලා ඊට පස්සේ සමහර විට ඒක හරියට කළොත් එහෙම හිත නිසලවන්නට පුළුවන් හිතට අරමුණු නැති යන්නට පුළුවන් එසේ වුවත් නොවත් ඊට පස්සේ තමා ක්‍රිය කරන මෙතෙක් ජීවිතේ කරලා තියෙන යම් කී කරලා තියෙන යම් කිසි හොඳ කුසල කර්මයක් ඒකම කීප වාරයක් සිහිපත් කරනවා. දා දොළොස්සාරයක් හරි කමන්නේ සිහිපත් කරනවා. මේක දිග්නපතාම පුරුදු කළොත් දවසකට විනාඩි 10ක් 15ක් වෙන සුළු කාලයක් පුරුදු කළත් මරණයට සත්‍ය වශයෙන්ම මූණ පාණ්ඩ සිදුවන අවස්ථාවේදී ඔය සියල්ලම සිතින් අතහරින්නට පුළුවන් තමා ඇලුම් කරන අය කෙරේ ආශාවක් ඇති වුණොත් പ്രേත ලෝකවල උපදින බව තේරුම් ගත යුතුයි. තමන් ඇලුම් කරන දේවල් කෙරෙහි ආශාවක් ඇති වුණොත් මේක වශයෙන්ම ප්‍රේතයක් වෙනවා. සෝවාන්වත් නොවුනොත් ඒ තත්ත්වයට පත් වෙන එකපත් වෙනවා. තමාට ද්වේෂයක් පහළ වුණොත් තමා තරහකාර තමන්ගේ සදාකාරයක් මරණ මොහොතේ සිහිපත් වෙලා වෛරයක් වෙන දේ සිහිපත් වුණොත් මලයක්ෂම් වැනි තත්ත්වවලට පත් වෙන එකක් වළක්වන්නට බෑ. දුක තියෙන්නේ ඊට පස්සේ නැවත ගොඩ එන එකක් පහසු ඉතාම අපහසු කාර්යයක්. පහසු නෙවෙයි ඉතාමත් නාපාශ්‍රයකව සිදුවන්නේ ඉතාමත් කලාතුරකින් ඒක නිසා ඒ අවධානය මේ තේරුම් ගත යුතුයි ඒ අවධානම තේරුම් ගගෙන තමා මේ සියල්ල අතහරිනවා. තරහකාරීත් තරහ සිතෙල්ලක් ආවත් ඒවත් අතහරිනවා. අතහැරලා පැරලා මේ විදිහට කුසල කර්මයන් නැවත නැවත සිහිපත් කළොත් ඇත්තටම මරණයට පත්වන විට ශනේකදී මරණය සිදුවනත් මේවා ප්‍රඥා භාවිතා කරලා ප්‍රගුණ කරලා තිබෙන නිසා ඒ ශනේයම මේ සියල්ලම අතහරින්නට පුළුවන්. ඊට පස්සේ අර කුසල කර්මයක් ආචින්න කර්මයක් වශයෙන් ඉදිරිපත් කරන්නට පුළුවන්. එතකොට බොහෝ දුරට සුභතිය පිටිපදීමේ තියෙන ප්‍රවණතාවය සමාන්තර ලබා ගන්න ගන්නත් පුළුවන්කම ලැබෙනවා. ශේෂසීවක් මනෝණක් බොහෝ දුරට ඒක ලබා ගන්නට හැකියාවක් තිබෙනවා. මේ විදිහට මනෝ සති භාවනා වැඩිම තුළින් විශිෂ්ට ප්‍රතිඵල ලබන්නට පුළුවන්. එකක් තමයි තමා ඇසුරු කරන අය ඒ වගේම තමා සතු දේවල් කරේ තියෙන අනවශ්‍ය ඇලීම් බැඳීම් දේවල් සියල්ලම කපා හරින්න පුළුවන්. මේවා උපාදාන කරගෙන සිටිනවා කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය වඩා ගැනීමක්, වවා ගැනීමක්, ඒ තුළින් නැවත නැවත සංසාර දුක මවා ගැනීමක්. එනිසා මේ උපාදාන අතහැරිය යුක්තක් බෝධනයක ඒක දන්නේ උපාදාන සබාගත යුක්තක් කියලා හිතාන ඒක මහා ලොකු දෙයක් කියලා හිතාන උපාදාන කරගෙන කටයුතු කරන එක තමයි කරන ලබන්නේ යථාහතත්ය නොදන්නා මෝඩකම නිසා ශිෂ්‍යදවන්නේ මිනිස්සාව මේ උපාදාන බෝධුරට අඩු කර ගන්නට පුළුවන් ඒ වගේම ප්‍රිය විප්‍රයෝග දුක් තමා ප්‍රිය කරන දේවල් නැති වුණත් ප්‍රිය කරන කෙනෙක් නැති වුණත් කොයි ආකාරයකටද බඳුන්නා සමාගයේ සිත තුළ අනවශ්‍ය ආකාර මානසික දුක් ඇති වෙන්නේ නැතුව සිත නදහත් තබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. සිත උපේක්ෂිතව තබා ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම සමාගයේ කය කෙරෙහි තියෙන චන්දරාගය අඩු කර ගන්නට, බාහිර අය කෙරෙහි පවස්නා වූ චන්දරාගය අඩු කර ගන්නට, බාහිර දේවල් කෙරෙහි පවස්නා වූ චන්දරාගය අඩු කර ගැනීමට දෙහිමින්ම මේක උපකාර වෙනවා. සියල්ලම අතහැර දාලා යන්නට වෙනවා නම් මේවා කෙරේ ආශා කර කර ඉඳලා වැඩක් නැහැ. ඒක අවබෝධ වී ආයතේ තමන්ට. මොන දේ තමා සතුව තිබුණත් ඔක්කොම දේවල් මැරෙන මොහොතේ අතහරිනවා නම් ඒ වගේකට ආශා කර කර ඉඳලා ඇති වැඩක් නැහැ. ඒවත් සබා ගන්නවා. ඒ වගේන් ගන්නට පුළුවන් උපරිම ප්‍රයෝජනේ ගන්නවා. ඒක වෙනම දෙයක්. ඒවා ආශා කරනවා. යම් කෙනෙක් වෙනුවෙන් නම් ඒ සඳහා කළ යුතු යුතුයකම් ආදී දේවල් කරනවා. නැත්නම් ආදරෙන් කලින් වගේම කතා බහ කරමින් කටයුතු කරනවා. නමුත් තමා යථාබෝධයක පිහිටලා එසේ කටයුතු කරන එකයි එසේ කටයුතු නොකරන එකයි අතර වෙනසක් තිබෙන බව තේරුම් ගත යුතුයි. මේ විදිහට අනවශ්‍ය ආකාර බැඳීම් නැති කර ගන්නට උපාදාන නැති කර ගන්නටත් මේ ක්‍රමයේ හේතු වෙනවා. ඊට අමතරව සුගතියක උපදීමටත් හේතු වෙනවා. ඊටත් අමතරව නිවන් ලබා ගැනීමට සතිය දිනු කර ගැනීමට සමාධිය ලබා ගැනීමට මේක හේතු පාදක කර ගන්නට පුළුවන්. මේ තුළින් නිවන් ලැබෙන ආකාරය නෙවෙයි මේ අපි ප්‍රකාශ කළේ. එතකොට තවත් එක් ආකාරයක් මනස භාවනා වැඩි යුතු වැඩි හැකි ආකාරයක් මා දැන් කියන්නේ ඒ අනුව ඊට පස්සේ කරන්න අර කොසල කර්මය සේපත් කළා හෝ නැත්නම් මාසිත සංසුන් භාවයටපත් වුණා හෝ නූනා හෝ වන්නට පුළුවන් මරණයටපත් වුණාට පස්සේ තමාගේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියලා බලන්න ඕනේ. තමන්ගේ ශරීරයේ මේ ශරීරයේ දවස් දෙකක් තුනක් යනකොට මොකද වෙන්නේ? මයෙන් බාම්යෙන් නොකර සිටිනොත් මොකද්ද වෙන්නේ කියන එක පැහැදිලිව Tamanට පෙනෙන්නට ඕන. ඒ කියන්නේ හිතනවා තන නෙවෙයි Tamanගේ ඉස්සරට පෙනෙන්න යන්නට ඕන. චේතාබික්ඛේ පසේ ශරීරං සීවතිකා චඩිතං ඊකාමතං වා දීමතං වා තීයමතං වා උද්දුමාතං විනීලකං ආදී වශයෙන් බුදුහාමුදුර දක්වලා තියෙනවා මේ කය මැරිලා දවස් දෙකක් තුනක් ගියාට පස්සේ මේක ඉදි වෙන ආකාරයේ නිල් පාට කළු පාට වැනි අවපහයකට පත් වෙන ආකාරයේ ඊළඟට ඕජස් ගලන ආකාරය තමා දකින්නට දුමාත්කම් වේමලකම් විකොප්පක ජාතං සෝයිම මේ කායං උපසංහරතයන් පිකෝකායෝ එවං ධම්මෝ එවං භාවී සංඝනති ශෝති කියලා ඔසද්ද සත්පට්ඨාන සූත්‍රයේ නවසීතික භවනාව විස්තර කරන එක පළමුවෙන්ම දක්වා තිබෙනවා. ඒක නිසා තමන් බලන්න ඕනේ තමන්ට අවබෝධලා පේන්න ඕන හිතනවා නේ තමන්ගේ ශරීරෙට මේ විදිහට මේ දේ සිදු වෙනව නේද කියලා බලන්නට ඕනේ මේක ඉක්දිම නැහැ. මම දැකලා තියෙනවා මැරිලා ගිහිල්ලා ඉක්දිච්ච මිනිස්සු හරියට බැලුම් බෝලයක් විශාල බැලුම් බෝලයක් පිපිරෙන්න ඔන්න මෙන්න කියන සත්‍යයට තනම් හොලම් පුරවල පුරවල පුරවල පුරවල තියෙනවා. අන්න ඒ වගේ හිතන්නටත් බැරි තරම් ඉදිමේ තියෙන මානසික රුමම දැකලා තියෙනවා. මට හිතන්නට බෑ මෙවැනි මම මිනිස් සර්වයක් මෙවැනි தත්ත්වයක තරම් මේ තරම් විශාල ප්‍රමාණයෙන් ඉදිමිනා නේද කියලා. ඒ අවස්ථාවේදී පුදුම සුගතක් තිබෙන්නේ මැස්සෝ ආදී සත්වයෝ කටේ නහේ මූණේ ආදී තැන්වල වානවා. එතකොට මේ මලමිණී තියෙනවා නම් කැලේක වගේ යම් දෙයක තබලා ඒ දෙම අපි දැකලා තියෙනවා වටේට තියෙන තනකොළ වල්ගස් පාර ආදී පවා මේ අල්ලු පැහැගන්නේලා නැත්නම් මරණයට වගේ ඒ ගස් මැරිලා ගිහිල්ලා වගේ සම්පූර්ණයෙන් අල්ලු පාට රූප පාට හැරිලා පලාතෙන් මේ මරණයෙන් ගලන ජරාවල් නිසා ඕජස් නිසා ඒ තත්ත්වයට ඒ ගස්පත් වෙලා තියෙන්නේ ආයතන කාලක් භාගයක් ඈතට යනකම් වාගේ ඒ දුගඳ හුලඟස් සමග දැනෙනවා අතිශයින්ම දුගඳ හමන තත්ත්වයක් මේ தත්ත්වයට තමන්ගේ ශරීරයත් පත්වන බව තේරුම් ගත යුතුයි. මේක මහා ලොකුට ආශ කර කර ආදරය කර කර ඇඳිය දී පැඳි පැඳි කව කව පෝපෝහා දේතේ දිල්ල ගිල්ල නවන නලව පිනව පිනවා මේ කටයුතු කළාට මේ தත්ත්වයට මේ පත්වන්නේ. ඒවා කරන්නට එපා කියන එක නෙවෙයි උපාදානයෙන් තොරව ඕවා කරන්න කියන එකයි මම අදහස් කරන්න ලබන්නේ. එතකොට එහෙම ඉදිමුණාට පස්සේ නිල්ුණාට පස්සේ ඕජස් ගලන ආකාරයේ බලන්නට ඕන නාස්සිදුර වලින් කන්සිදුර වලින් ආදී මේවට පුළුන් කෑලි කොටනවා මිනිස්සු මරමිනී අස්සට මරමිනීට මොකද අර වෙන ඕජස් ගලන එක ටිකක් දුරට හෝ වළක්වා ගැනීම යටියෙන් එහෙම කරන්න. එතකොට ඊට පස්සේ මේ ශරීරේ පුපුරනවා පුපුරලා මේකේ තියෙන ජහජරාවල් ඔක්කොම කොනේ කොනේ යනවා. මේ සුනාමියෙන් මැරිච්ච මළමිනියක් Tamanගේ නෑදෑ කෙනෙකුගේ මළමිනිය සොයාගත්තු මිනිසෙක් මට කිව්වා මුහුණට නම් ස්වාමීන් වහන්සේ කිසි දෙයක් වෙලා තිබුණේ නැහැ. නමුත් මුළු ශරීරයේම හිටපු පණුව ප්‍රමාණය විශාල දේශමකට පිරෙවුවනම් ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් පණුව හිටයි. ඒතරම් පණුව ගහන සත්‍යයට මේ ශරීරයේ පත්තන ආකාරයේ දත යුතුයි. ඊට පුදුම දුකක් හමන්නේ ඒවා ජීවි ජීවි කුණු විකුණු යනවා. මේ මහස් කුණේ කුණේ සම කුණේ කුණේ ගිහිල්ලා අන්තිමේදී ඇට සැකිල්ලක් බවට පත්වන ආකාරයෙන් Tamanට අවබෝධයලා පෙනෙනවා. හිතනවා නෙවෙයි. අවබෝධයලා පෙනෙන එක Tamanගේ ශරීරයේ දැන් මේ විදිහට මැරෙනවා, මේ විදිහට ඉදිමෙනවා, මේ විදිහට ඕජස් කරනවා, මේ විදිහට කුණු වෙන්න පටන් ගන්නවා, පණුව ගන්නවා. දැන් මෙන්න මේ විදිහට ඇට සැකිල්ලක් බවට පත් වෙලා තියෙනවා. Taman ඇටසැකිල්ලක් දැකලා තියෙනවා නම් බොහොම හොඳයි. එහෙම නැත්නම් අඩු වශයෙන් පින්තූරයක්වත් දැකලා තියෙනවා නම් හිතලා බලන්න මෙන්න මේ විදිහට තමයි මගේ ශරීරයේ ඇට ගොඩ තියෙන්නේ. මේ ඇටසැකිල්ලක් තෙන් තෙන්ට දිර දිරා දිර දිරා දිර දිරා යනවා. මම ඇටසැකිලි දැකලා තියෙනවා. ඒ ඇටසැකිලි වල ඇට කෑලි ඇඟිලි දෙකෙන් අල්ලලා මම පොඩි කරලා තියෙනවා. පොඩි කරනකොට තනිකර පිටි පිටි පිටි ගැලවෙනවා වගේ නිකම්ම පොළොම කියන්නේ තදක් නෑ බුරුල් පිටි පිටි පිටි වාගේ ගියා බුදුහාමුදුරුවෝ කිව්වේ අර චුන්නක ජාතකම් ජාතන් කියලා ඒ පදේ මට ඒ වෙලාවේශීපත් වුණා. මරණයටපත් වුණාට පස්සේ මේ ඇට සැකලී හුණු වාගේ හුණු කුඩු වාගේ කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි යනවා. එහෙම ඇට කැලේ ඔක්කොම දිරදිලා දිරදිලා දිරදිලා යන හැටි තේරුම් ගන්න දකින්න. එහෙම ගිහිල්ලා ස්කබල හිට වෙනවා. ස්කබල අන්තිමේදී දිර දිරා දිර දිරා දිර දිරා යනවා. දිර දිරා ගිහිල්ලා පොළොවටම පස්සලා නැත්තටම නැති යනවා. මේ தත්ත්වය හරියටම පැහැදිලිවම තමන්ගේ හදවතට පෙනී ගොස් තමන්ගේ ශරීරයේ සිතට නොපෙනී ගොස් ශූන්‍යතාවයකට සිතපත් කරගන්නත් පුළුවන් භාවනාව තරමක් දියුණු සමාධිය දියුණු කෙනෙකුට විශේෂ දිවෙනවා. එතකොට ශරීරය තමගේ සිතට කිසිසේත්ම වැටෙන්නේ නැතුව ගොස් සිත ශූන්‍ය තත්යකටපත් වෙනවා. මේ විදිහටත් මරණය ගැන සිහිපත් කළ යුතුයි මේකත් මනස සති භාවනාව වැඩි යුතු එක් ආකාරය. මේ බලනකොට Tamanට තේරෙන්න ඕන මේ ශරීරයේ මොන හරයක්ද තියෙන්නේ මොන සාරයක්ද තියෙන්නේ මේ தත්ත්වයට පත් මේ ශරීරේ නේද මේ මා මේ ඇලි ඇලි පවත්වාගෙන යන්නේ කියලා. මෙවැනි මැරෙන ඉපදෙනකොට ගෙනාවෙත් නැති මැරෙනකොට ගෙනියන්නෙත් නැති මේ ශරීරෙට නේද මේ මම කියලා හිතන්නේ මගේ කියලා හිතන්නේ කියලා ඊළඟට බලන්න. උපදිනකොට මව කුසට එන විටම අපි මේ මෙනි ශරීරයක් ගෙනාවේ නැහැ. කලර රූප අවස්ථාවේ මේ මොනවත් නැහැ. ඒ පස්සේ මේවා ඇති වුණේ. ඊට පස්සේ දැන් මැරෙනකොට ඔබ ගෙනියන්නෙත් නැහැ. පැත්තකට වේශ කරලා දාලා යන්නේ. නැවත උපදිනවනම් යන්නේ ඒ විදිහට. එතකොට ඉපදෙන උපදින විට ගෙනාවෙත් නැති මැරෙනකොට ගෙනියන්නෙත් නැති මේ ශරීරයේ තියෙන හරය මොකද්ද සාරය මොකද්ද මේක මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් මගේ කියන බුද්ධලියම තමයි මේ ශරීරය පැත්තට වීශ කරගෙන යන්නේ. ඒකේ තියෙන මෝඩකම තේරුම් ගන්න. මම මගේ කියලා හිතාන දඟලනවා. ඒ ශරීරය පැත්තට වීශ කරලා යන්නේ. ඒ මම මගේ කියන ශරීරය තමයි මේ විදිහට ඉදිමෙන්නේ නිල් වෙන්නේ කුණු වෙන්නේ කොළුව ගන්නේ රෝචස් ගලන්නේ කුණි කුණි කුණි කුණි යන්නේ පස්සේ යන්නේ ඒ මම කියන ඇඟම තමයි මගේ කියන ඇඟම තමයි මේකේ මොඩකම තේරුම් ගන්න තේරුම් ගන්නකොට සමහර විට මම කියන හැඟීම බොහෝ දුරට සසලවන්නටවත් පුළුවන් මගේ කියන හැඟීම සසලවන්නටවත් පුළුවන් ගැළපුණේ නැත එතකොට සිතට කය නොපෙනී යන්නට පුළුවන් විශල භාවයට පත් වන්නට පුළුවන්. තවත් භාවන විමන මරණ සති භාවනා වැඩි එක ආකාර තියෙන ඒවා ටිකක් ගැඹුරු භාවනා ක්‍රම. ශනික වශයෙන් මරණයට පත් වෙන එක දකින්න එකක් ගැඹුරු භාවනාවක්. ඊට අමතරව මේ මරණයක් නැහැ කියලා මනෝ සති භාවනාව පඩන්න ක්‍රමයක් තියෙනවා. ඒකත් ගැඹුරු භාවනා ක්‍රමයක්. දැනට ඒ ක්‍රම දෙකම කියන්නට මම ආදාස් ගන්නෑ. මේ ඇයිද ඒව තරම් දුරට අදාළ නොවන නිසා. එතකොට මේ විදිහට මානසති භාවනාව ප්‍රගුණ කරන්නට ඕන වරද්දේවරක් නෙවෙයි බොහෝ වාර ගණන් කළ යුතුයි භාවිතා බහුලී කතා කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ නිසා. ඒ නිසා එසේ කරන්න එසේ කරන එක සරල ක්‍රියාවක් කියලා හිතන්න එපා. මේක පහතල පහළම වන්ටමේ තියන අය කරන දෙයක් කියලා හිතන්න එපා. මේ විදිහට හරියට කරනකොට මේ ක්‍රමයේ තුලින් මොවත් නිවන් අවබෝධ කරගන්නට පුළුවන්. ඒ නිවන් අවබෝධ කරගන්නට නම් අර කය නොපෙනී යන තත්ත්වයට සිතපත් කරගන්නට කෙනෙකුට හැකියාව එක්කාකා එක්කෝ ලබන්නට හැකියාව තිබෙන්නට ඕන. එහෙම නැත්නම් මේ අනිත්‍ය අනාත්ම දර්ශනය තුළින් නිරෝධය දකින්නට පුළුවන් හැකියාව තිබෙන්න ඕන. මම මගේ කියන හැඟීම සම්පූර්ණයෙන් ගිලෙන ආකාරයෙන් සමාගයේ සිට දියුණු වෙන්නට ඕන මේ ආදී විවිධ ආකාර තියෙනවා ඒසේ මරණය මරණ බසති භාවනාව වැඩි වීම තුළින් නිරමණයට සිටපත් කරගත හැකි. ඉතින් එක එක්කෙනාගේ අත්දැකීම් විවිධ විවිධ ආකාර වෙනවා එකම ආකාරයෙන් සම දිනාටම අත්දැකීම් ලැබෙන්නේ කරගෙන යන්න කරගෙන යන විට යම් අත්දැකීමක් ලැබුණොත් ඒන් එහාට යන්න බැරි තත්ත්වයක් උද්ගත වුණොත් ඊළඟ සැරේ නිරවසන්න විමසුවාට පස්සේ ඊන්හාට යන ආකාරය කියලා දෙන්න පුළුවන් ඒ ඇයට සුදුසු සුදුසු පරිදි. මේ ධර්ම දේශනා අහලව පැත්තකින් දිලා කරන්නට ඉඳලා මේවෙන් ප්‍රතිඵල ගන්නට හිතන්නට එපා. ධර්ම දේශනා අහන ගමන් නිවන් ගිය පිරිසුත් හිටිනවා. නිවන් ගිය අය සිටිනවා. මගේම ධර්ම දේශනාව. ඒ අය මේ එකපාර නෙවෙයි මේ ජීවිතේ බොහෝ කාලයක් අපි කියන උපදේශ අනුව පිළිපැදලා පිළිපැදපදා භාවනා කරපුවයි නැහිමත් නැත්නම් අතීත භවවලදී නිවන් ලැබීමට සුදුසු මට්ටමට සිත මේ විවිධාකාරයෙන් දියුණු කරලා තියෙනවා. ඒ නිසා නිවන් යාමට අපේක්ෂාව තියෙනවා නම් මේවා සුළු භවනාමන් කියලා හිතන්නේ නැතුව විශේෂ අවධානයක් යොමු කරලා මේක වැඩි යුතුයි කියලා කරන්නට ඕන. බුදුහාමුදුරුවෝ වචන ටික නැවත කියමින් මම මේ දේශනාව නිම කරන්නේ පංචමේ වික්‍රේ ධම්මා භාවිතා බෞලී කතා මහන්නේ මේ ධර්ම පහක් භාවිතා කිරීම තුළින් භාවිතා කිරීම තුළින් ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති විරාගය ඇති කර ගැනීමට නික්කල කිරීම නිබ්බිතාව විරාගය ඇති කරගෙන විරාගය ඒ වගේම නිරෝධය දැකීමට කෙලෙස් සංසිඳීමට විශේෂ ඥාණයෙන් දත යුතු පංචස්කන්ධ ධර්මයන්ගේ යථා තත්ත්වය දැකීමට ඒ වගේම සම්බෝධිය ලැබීමට නිර්වාණය ලබා ගැනීමට එකම මේවා හේතු වෙනවා කියලායි බුදුහාමුදුරුවෝ දක්වන්නේ. මේසා ඒ කියපු කරුණ බුදුරජාණන් වහන්සේ නිකමට නෙවෙයි කියලා තියෙන හදවතින් දැකපු කරුණ මේ කියන්නේ. නිකන් ආවට ගියාට න්‍යායාත්මකව කියන කරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. ප්‍රායෝගික වශයෙන් දැකින ප්‍රායෝගික වශයෙන් දැකලා තියෙන දැකිය හැකි දේවල් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ. නිසා ඒ කෙරේ විශේෂ අවධානයක් යොමු කරලා මේක නැවත නැවත ප්‍රගුණ කරලා බලන්න. එහෙම කිරීම තුළින් මේ ඇටත් ඒකෙන් සාර්ථක ප්‍රතිඵල ගන්න ලැබේවායි කියලා ආශිර්වාදනය කරන්නම්. එන්න දේශනාව දැන්වීම කරන්න. දෙවියන්ට අපි දෙන් දෙමු ආකාශත්හාජ කියන පාඩේකම ආකාශත්හාජ බුම්මත්තා දේවා නාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන්තරං සාසනං ආකාශත්හාජ බුම්මත්තා දේවා නාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන්තරං දේශනං ආකාශත්තාදි බුම්මත්තා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මං පරන්ති ප්‍රාර්ථනා කරණිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සසං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවන් හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු මේ කළ සීලෝම කුසල සත්‍යයෙන් මේ ඇතත් මුනි සරසීමට වාසනාව ශක්තිය දා වේවා. විවාදන සීලස්ස නිත්‍යං උද්ධාපචායනෝ චක්කාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු සුවපත්තේ වා නිවන් සැලබේවා.